හොඳයි මේ අවස්ථාවේදී අපි සාකච්ඡාවට මාතෘකා කොටගත්තේ පංචශීලය තුල බොරු නොකියමි කියන ශික්ෂාපදය. මුසාවාදා වේරමණී සික්ඛාපදය අපගේ ජීවිතේ මොනවාගේ தත්ත්වයක් උදා කරනු ලබනවාද මුසාවාදා වේරමණී සික්ඛාපදං කියන සිකපදය මේ ලෝක සත්වයාට විනයක් වශයෙන් දේශනා කිරීමේ අවශ්‍යතාවය ඇති වුණේ මක් නිසාද? මුසාවාදා වේරමණී කියන සිකපදයේ සතරමා භූත තුල නිර්මාණය වී ඇත්තේ කොහොමද කියන ප්‍රධාන කාරණා විදර්ශනාවට ගෝචර වන කාරණා කීපය අද අපගේ අවධානමට වාජනය වෙනවා. මේ ලෝකයේ පරම සත්‍ය කුමක්ද කියන එක ඉස්සල්ලාම දැනගන්න ඕනේ. එතකොටයි බොරුව කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ. මේ ලෝකේ පරම සත්‍ය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිස්සබ්දතාවය. ඇයි මේ ලෝකේ සෑම තරංගයක්ම වෙනස් වෙන සුළු නම් හැම නාමයක් රූපයක්ම විනාශ වෙන සුළු නම් සෑම තප්පරයක් ගානේ මේ නාම රූප විනාශ වෙමින් පවතිනවා නම් කොහොමද ප්‍රකාශයක් විතරක් ඒ ආකාරයෙන් පවතින්නේ පොරොන්දු අපි කඩ කරනවා නෙමෙයි පොරොන්දු කඩ වෙනවා බලාපොරොත්තු කඩ වෙනවා නෙමෙයි වෙනස් වෙන ලෝකයේ තුල බලාපොරොත්තු කැඩෙනවා එහෙනම් පොඩි කාලේ ඉඳලා අපේ ජීවිතවල අපට මතක ඇති අපට වෙලට යන්න බෑ පොලට යන්න බෑ කඩේ යන්න බෑ දරුවෝ ඇඟේ එල්ලිලා කෑ ගන්නවා මමත් එනවා මමත් එනවා අර බල්ලගේ පිටිපස්සෙන් එන නැට්ට වාගේ කරත්තේ බැඳපු ගවයාගේ පිටිපස්සේ එන රෝදේ වාගේ මේ දරුවා අපෙත් එක එල්ලිලා එනවා කාලයක් ගිහිල්ලා ඒ දරුවා උසමත් වෙලා සමාජයේ පුරවැසියෙක් වුණාම අම්මා තාත්තා එයාත් එක්ක එනවට විතරක් නෙමෙයි පේන දුර ඉන්නවටවත් කැමති නෑ ඇත්තම්ම ගානකට එයා තමයි ගෙවල් අදාගෙන බෝඩින් අදාගෙන ඉන්නේ. එයා එන්නේ නැහැ. මාසෙකට එක සැරයක් එන්නේ. ඒ ආවත් දවස් දෙකකට වඩා රැඳෙන්නේ නැහැ. මේක තමයි මේ ලෝකයේ තියෙන යථාර්ථය. බලාපොරොත්තු කඩනවා නෙමෙයි කැඩෙනවා. අපි බොරු කියනවා නෙමෙයි අපි කියන දේ බොරු වෙනවා හේතුව මේ භ්‍රමණය වෙන ලෝකයේ තුල සෑම තප්පරයක් ගන්න හැම දෙයක්ම වෙනස් වෙනවා නම් අපි කියන ප්‍රකාශය විතරක් කොහොමද නිශ්චිත වශයෙන් රැඳෙන්නේ? එහෙම රැඳුනොත් සබ්බේ සංඛාරා අනිච්චා කියපු තථාගත පණිවිඩය අසත්‍යයක් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අසත්‍ය ප්‍රකාශයක් වෙනවා. හේතුව ඒක ඒ විදියට රැඳුනොත්. එහෙනම් අපි ගස්කොළම් පාවිච්චි කරනකොට අපි හඹපැලේ කියලා කියනවා හැබැයි අවුරුදු 20කට පස්සේ ඒ අඹ පැලේ කියලා කිව්වොත් ඒකට මිනිස්සු කියන බොරු කියනවා කියලා. ඇයි එදා අපි හඹපැලේ කියනකොට මිනිස්සු කිව්වා ඇත්ත කියනවා කියලා. අද කියනකොට කියන මිනිස්සු බොරු කිව්වා. ඇයි අද හඹ ගා කිව්වොත් තමයි මිනිස්සු ඇත්ත කියලා කියන්නේ. එහෙනම් පැලය කියන එක එදා සත්‍ය ප්‍රකාශයක් වෙලා අවුරුදු 20කට පස්සේ ඒ සත්‍ය නැවත කියනකොට ඒක අසත්‍ය වෙනවා නම් අපිත් බොරු කියලානේ. නැවත යඹගා කපලා ලී බවට පත් කරලා ගොඩ ගාලා අපේ කරත්ත කොළඹ හඹ මේක අපේ විලා ඩඹ කියලා කියලා කිව්වාම අඹගා කියලා කිව්වා මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සු කියන බොරු කියනවා. මේක ලී ගොඩක් නේ කියලා. එහෙනම් ඒ ලී ගොඩෙන් අපි දොරක් අදලා ඉවරලා මේක අපේ වත්තේ තිබිච්ච අඹගානේ කියලා කිව්වා මිනිස්සු ඉනාන. මේකට අඹගා කියනවා. මේක දොරනේ. එහෙනම් බලන්න මේ ලෝකේ සෑම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. මේ නාම රූප තප්පරෙන් තප්පරයට වෙනස් වෙමින් පවතිනවා. එහෙනම් සත්‍ය කියන්න පුළුවන් දක්ෂයෙක් මේ ලෝකේ නැහැ. කිව්වොත් අපි කියන්නේ බොරුවක්. එහෙනම් මේ ධර්මතාවයේ මත රැඳිලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ වැඩක් බලාගෙන නිස්සබ්ද වෙන්න. එහෙනම් තාපසයා තපස් රකින කාලය තුල එයා මුසාවා හරියට රකිනවා. හේතුව මාස 6කටවත් වතාවක් කට හරින්නේ නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. එහෙනම් අපි ප්‍රකාශ කරන හදාස් හැම එකක්ම බොරුවක් බවට පත් වෙනවා. මේ තරංගවල තියෙන පණිවිඩ හැම එකක්ම වෙනස් වෙමින් පවතින නිසා සමහර වෙලාවල් වලට අපි නිශ්චිත වශයෙන්ම සිදුවේය කියලා කියන අදහස් පවා අවිනිශ්චිත වෙලා නොසිදු වෙන්නට පුළුවන්. එනම් මේ මුසාවාදා වේරමණීය සික්ඛාපදයේ සමාදි යාමී කියන අපි මේ සිකපදයේ සමාදි වෙන්නට පරම සත්‍ය කුමක්ද කියන එක පිළිබඳව හොඳ දැනුමක් ලබා සිටින්නට ඕනේ. ඒ තමයි මේ අනිත්‍යතාවය කියන ධර්මය නিত্য ධර්මයක්. හැමදේම අනිත්‍යයි වෙනවා කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක ජීවිත කාලෙම පවතිනවා. මේක පරම සත්‍යයක්. සෑම නාමයක් රූපයක්ම දුකයි. මේ දුක්ඛ සත්‍ය මේ ලෝකයේ තියෙන පරම සත්‍යයක්. අපි කොච්චර රසයි කියලා කෑවත් පස්සේ ජීර්ණය කරගන්න බැරුව නැකිට ගන්න ඇවිද ගන්න බැරුව දුක් විඳින්නේ නැද්ද? ලස්සනයි කියලා හදාගත්ත ගේ නඩත්තු කරන්න වියදම් කරන්න ගියාම හැම මාසෙම දුක් විඳින්නේ නැද්ද? ආදරෙන් අපි මේ ලෝකෙට බී කරපු දරුවා කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා එයාව අපෙන් පිටත් කරලා යවනකම් අපි දුක් විඳින්නේ නැද්ද? අලුතෙන් ගත්ත ඇඳුම් බඩමුට්ටු පරිස්සම් කරන්න දොරවල් දාගෙන මුරකරුව වෙලා නැද්ද? අපි අපේම ගෙදරට මුරකරුවෙක් වෙලා ඒ ගේ ඇතුළ සිරකරුවෙක් වෙලා ඒ සිරගේ අදලා තින්නේ අපිමයි දොරවල් ලොක් කරලා තින්නේත් අපිමයි සිරකරුවෙක් බවට එක කූඩු වෙලා ඉන්නේත් අපිමයි එහෙනම් අපට අපි සිරගයක් අදාගෙන අපි විසින් ගොඩනගාගෙන ගල්වැලි සිමෙන්ති වල නටමුන් නදාගෙන ඒකට මුරකරුවෙක් වෙලා අපි එක මුර කරනවා මේ පරම සත්‍ය අපට තේරෙන්නේ නැහැ අපි හිතාගෙන ඉන්නවා ලස්සනට මේවා ඇදුවාම මේකට වටිනාකමක් තියෙනවා ගෞරවයක් ප්‍රශංසාවක් තියෙනවා මේ ලෝකයේ සුඛයක් වින්දනය කරන්න පුළුවන් කියලා. ඇත්තම කතාව මොකද්ද මේ ලෝකේ අපි හදන දේවල් වලට අපි වහල්ලු වෙලා මුරකරුව වෙලා සිරකරුව වෙලා අපි ඒවත් එක්ක ජීවිත කාලෙම කැප කරනවා අපගේ භවය අපි හදාපු බඩමුට්ටුත් එක්ක විනාශ වෙනවා මේක රැක බලාගෙන නඩත්තු කරගෙනම අපි වයසට ගිහින් මැරෙනවා මිනිසත් භවයේ කිසිම ඵලයක් නෙළලා නැහැ මේක තේරෙන්නේ අපේ අන්තිම උස්මලනකොට ඇයි දැන් ඉතින් මට රකින්න බෑ බලන්න බෑ නඩත්තු කරන්න බෑ දැන් ඉන්න කෙනෙක් කරන්න එපාය එහෙනම් ඇයි මම ඒ කාලේ මේ විදියට කැමැති කෙනෙකුට කරන්න දුන්නේ නැත්තේ මේක ඇයි මම දැන් අත්තරින්න කැමති දැන් මැරෙනකොට මේක අත්තරනවා කොහොමත් මන් දාලා යන්න ඕනේ ඇයි එදා මන් දාලා ගින් පැවිදිුන් නැත්තේ එහෙනම් මේ වටිනාකමට අවුවෙලා මේකත් එක්ක හදපු මානසික ලෝක අපි නඩත්තු කරනවා මේ බලාපොරොත්තු නිසා අපට මේවා අත්තරින්න බැරුව මේක මැරෙන මොහොත වෙනකම් අපි බලාපොරොත්තු වෙනවා මේක එතකොට අත්තරින්න එතකොට අත්තරලා වැඩක් නැහැ. ඇයි වඩන්න භවයක් නැහැ. പ്രേත භූත ලෝකවල ගිහින් කමටහන් ගන්න බෑ. ඒ പ്രേත ලෝකවල භූත ලෝකවල මාර්ගඵල ලාභින් නෑ. මාර්ගඵල ලාභින් ඉන්නේ දිව්‍ය ලෝකවලයි මනුස්ස ලෝකවල මිනිස්සෙස් වලින්. එහෙනම් යම්කිසි මාර්ගඵලලාගේ අම්බෙලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට නම් මාර්ගඵලලාභී උත්මයේ උන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තලවලට යන්න ඕනේ. එහෙම නැත්නම් මිනිසත් ලෝකේ ආර්ය සංඝයා මුණ ගැහෙන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිත කාලය තුරාම අපි මේ කරලා තියෙන බොරුව මොකද්ද කියලා බලනකොට අපි බොරු හදලා බොරු නඩත්තු කරලා තියෙනවා. එහෙනම් මේ බොරුව ඉසල්ලාම අයින් කරන්නට මේ බොරුව කියන මිත්‍යා දෘෂ්ටියෙන් එයා සම්මා දෘෂ්ටියට එන්න නම් බොරුව කියන ක්ලේශ ධර්මයේ තමන්ගේ විඥාණයෙන් නිටාවට සුව කරන නම් එයා විසින් පරම සත්‍යයන් දැනගත යුතුයි. පරම සත්‍යයන් මේ ලෝකයේ 32ක් තියෙනවා. එකක් තමයි මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක නිට්ටය වශයෙන් පවතින එකක්. හැමදේම විනාශ වුණාට පස්සෙත් විනාශ වුණා කියන අනිත්‍ය දේ ඒ අනිත්‍ය ධර්මතාවය පවතිනවා. ඒ කියන්නේ මේ ලෝකේ විනාශ වුණාට පස්සෙත් පවතින ධර්මතාවය අනිත්‍ය ධර්මතාවය. ඒ නිසා ඒකට අපි පරම සත්‍ය කියලා කියනවා. මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පරම සත්‍යයක්. ඒ වගේම මේ හැම දෙය තුළින්ම දුක ඇති වෙනවා. ඒක පරම සත්‍යයක්. එහෙනම් හැම දෙනාම නිවන් දකිනවා නම් මේ ලෝකේ විනාශ වෙලා නැවත ඇති වෙලා එතකොටත් නිවන් දකිනවා නම් නිර්වාණ තරලය කියන එක පරම සත්‍යයක්. එහෙනම් මේ ලෝකේ දුක ඇති වෙලා ඒකට හේතුව හොයාගෙන ඒ හේතුවට අනුව නිරෝධගාමිනී ප්‍රතිපදාව පුරුදු කරලා නිරෝධ වන චතුරාර්ය සත්‍ය මේ ලෝකේ පරම සත්‍යයක්. හැමදේම ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි සිත විතරක් විනාශ වෙලා යන්නේ සිත විනාශ වෙච්ච කතාවක් කිසිම තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන්නේ එහෙනම් නිවන් දැකපු අයගේ සිත්තික නිවිලා පවතිනවා එහෙනම් චෛතසික කියන ධර්මතාවය පරම සත්‍යය නාමය කියන එක රූපය කියන එක පරම සත්‍ය දෙකක් එහෙනම් මේ හැම දේ තුළම ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය මේ පරම සත්‍ය. මේවා නැති වෙන්න හේතුව ඒවා ජීවිත කාලෙම පවතිනවා. නාම ඇති වෙනවා මොකවත් නැතුව තිනකොට අරූප නාම අරූප රූප කියලා නැද්ද? එහෙනම් මේ නාම රූප ධර්මතාවය කවදාවත් නැති වෙන්නේ නැති පරම වශයෙන් පවතින නිසා පරම සත්‍ය කියලා අපි කියනවා. රූප නැහැ කියලා කියනකොටත් අපි අරූප කියලා රූපයක් පෙන්නලා දෙනවා. නාම නැහැ. ඒ නිසා නාම නැති නාමයක් අපි කියනවා නමක් නැහැ කියලා කියනවා. ඒකත් නාමයක්. එහෙනම් මේ විදියට නාමයේ රූපය ඇලීම ගැටීම කම්පණය වේදනාව පීඩණය කාලය කින මේ සෑම දෙයක්ම පරම සත්‍ය. එනම් මේ දෙතිස්මා තලයේ තුලින් නිර්මාණය වෙච්ච මේ ලෝකයේ තුල පරම සත්‍යයට ගොදුරු වෙන කාරණා 32ක් තියෙනවා. ඒ 32 කවදාවත් මේ ලෝකේ විනාශයටපත් වෙන්නේ ඒක සදාකාලයෙන් සදාකාලයට පවතිනවා. එහෙනම් මේ පරම සත්‍යයන් අපි තේරුම් ගත්තාට පස්සේ මේ පරම සත්‍යයට සමවැදිලා අපට ජීවත් වෙන්න ඒ මානසික අවබෝධය ආවට පස්සේ තමයි එයාට කියන්න පුළුවන් මුසාවාදා වේරමණී සිකපදේ මං සමාදි වුණා මුසාවාදා සිකපදේ තුලින් මං සමාදි වෙලා ප්‍රඥාව ලබා ගත්තා මුසාව පිළිබඳ ඕනම එකක් මගෙන් ආන්න මම ඒක විග්‍රහ කරන්න සූදානම් මොන තරලේ මොන මාත්‍රකාවෙන් මොනවද ඕනේ එයා ඒක කියන්න සූදානම් හේතුව එයා ඒක සමාදි වෙලා ප්‍රඥාවට සමවැදිලා ඉවරයි එහෙනම් සීලයක් සමාදි වුණාම ප්‍රඥාව පාළ වෙනවා නම් සීලය ඒකාන්ත වශයෙන්ම ප්‍රඥාව වශයෙන් පරිවර්තනය වෙනවා නම් අපි සමාදන් වෙන සෑම සීලයක්ම ප්‍රඥාව බවට පත්විය යුතුයි. අරියට ඒක පිළිපැද්දානම් සමාධි වුණානම්. එහෙනම් අද අපි සිල් ගන්නවා සමාධි වෙන්න. ඒ නිසා ප්‍රඥාව පාළ වෙන්න. එහෙනම් නාම මාත්‍රිකව සිල් අරගෙන අපි මේ සංසාරයේ ඇවිදිනවා. කවදාවත් සසර දුක නිවා ගන්න අවශ්‍ය කටයුතු වෙලා නැහැ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිකපදයේ තියෙන තවත් ශ්‍රේෂ්ඨ දෙයක් තමයි මේ ලෝකයේ යම්කිසි කෙනෙක් යමක් කතා කරනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒක බොරුවක් බවට පත් වෙනවා. එහෙනම් හරියත් උත්තමයන් වහන්සේ නමං තමන්ගේ රූපේ නැතුව ස්වභාවයේ නැතුව පුද්ගල ස්වභාවයකින් තොරව යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රඥාවන්තයාගේ ප්‍රකාශනය විතරයි මේ ලෝකේ පරම සත්‍ය බවටපත් වෙන්නේ අනිත් පුත්‍ජන හැමෝගෙම වචන මේ ලෝකේ බොරුව බවටපත් වෙනවා. එහෙනම් අපි දන්නවා අපි සමිති සමාගම් පීඨවාගෙන අපි කියන ආවල් සමිතිය මං ආවල් නිලධාරියා කියලා. සමිතිය ඇදිලා තින්නේ කොහමද? නාමයකින් ඇදිලා තියෙන්නේ රූපයක් පෙන්වන්න බෑ. රූපය වශයෙන් අපි පෙන්වන්නේ මිනිස්සු. මිනිස්සු 100ක් විතර ඉන්නවා නම් අපි ඒකට සමිතිය කියලා රූපයක් නාමයක් අදාගෙන නඩත්තු කරනවා. මිනිස්සු තරහා වෙලා සමිතියෙන් ඒ සමාජිකත්වය අවශ්‍ය කරගෙන ගියාම තනියෙන් ඉඳගෙන මම ආවල් නිලධාරියා කියලා කිව්වම මිනිස්සු කෙනාට ඔළුව හොඳ නැහැ උම්මත්තකේ කියලා. එහෙනම් බලන්න මේ එක එක ඒවා එකතු වෙලා නිර්මාණය වෙන නිසා තමයි මේ ලෝකයේ විවිධ නාම රූප වලින් විවිධ බොරු මුසාවා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම අඹගා කියලා එකක් මේ ලෝකේ තියෙනවද නැහැ. පොතු ටිකක් තියෙනවා, කඳක් තියෙනවා, අතු ටිකක් තියෙනවා, කොළ ටිකක් තියෙනවා, මුල් ටිකක් තියෙනවා. මල් ටිකක් තියෙනවා, ගෙඩි ටිකක් තියෙනවා. මේක එකතු කරලා අපි අඹගා කියලා කියනවා. මේක තවත් ඒ අභිධර්මයට අනුව රූප කලාප වලින් බෙදුවාන් පස්සේ මේ රූප කලාප වලට ගිහිල්ලා බලනකොට මොනවද තියෙන මොකවත් නැහැ ඔක්කොම පරමාණු විතරයි තියෙන්නේ. පරමාණු වල එකතුවට අපි හඹගා, පොල්ගා, තල්ගා කියලා කිව්වා මිසක් ඇත්තටම ඒම එකක් නෑ. එහෙනම් මේ දූවිලි ගොඩකට අපි පොල්ගා, තල්ගා, මේ කොඹගා කියලා කියනවා නම් මේ කියලා තියෙන ඔක්කොම පොළොව පැලෙන බොරුනේ. මේක සම්මුතියක්. මිනිස්සු විසින් මේ නාම රූපය අඳුනා ගන්න දීපෝ එක එක සම්මුති ටිකට අපි කොටු වෙලා අපි ඒ නන් ටික කියනවා එහෙනම් මේ පොල්ගාට කවුරු හරි කෙනෙක් තල්ගා කියලා නම තියලා තිබුණා නම් අද සම්මුතිය මේක අඳුන්වන්නේ තල්ගා කියලා එහෙනම් මේ සෑම නාමයක් රූපයක් තුළම මුසාවක් පවතිනවා මුසාව මත තමයි අපි ජීවත් වෙන්නේ එහෙනම් කල්පනා කරලා බලනකොට මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිකපදය විශේෂ වශයෙන් අපේ සෑම තප්පරයක් ගන්න සම්බන්ධ වෙනවා එහෙනම් මම සිල් ගන්න යනවායි කියලා කියනකොට මම සිල් ගත්තයි කියලා කියනකොට මම ಗುಣධර්ම වැඩුවයි කියලා කියනකොට මේ සෑම අවස්ථාවකම මුසාවක් කියවෙනවා මුසාවක් නිර්මාණය වෙනවා අපි දන්නවා පරම සත්‍ය වලින් මේ දෙතිස්මා තලය තුල තියෙන පළවෙනිම සත්‍ය පරම සත්‍ය තමයි නිස්සබ්දතාවය නිවීමේ ස්වභාවය නිවිච්ච ස්වභාවය නිර්වාණ තරලයේ ස්වභාවය එහෙනම් පරම සත්‍ය තුල ඒ නිස්සබ්දතාවයේ තියෙනවා නම් එයා සිල් ගත්තයි කියලා කියන්නේ ඇයි කියන්නේ නැත්තේ? ඒක කියන්න අවශ්‍යතාවයක් නෑ යාට. එහෙනම් මම ಗುಣධර්ම වැඩුවයි කියලා කියන්නේ වැඩුවයි කියලා කියනකොට ඒ කියන වචනේ තුල මාන්න ඇති වෙනවා. ඒ කියන්නේ ಗುಣධර්ම වැඩිලා නැහැ කියන කොප්පු වෙලා ඉවරයි. මම පොඩි කාලේ ඉඳලාම අරක්කු බොන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලාම දුම්වැටි පාවිච්චි කරන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා මස් මාංශ කන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා ඒ මාන්නයගේ කියන්නේ ආහංකාරයේ උඩඟු එයා කියන්නේ. එයාගේ විඥානීය වටිනාකම මිනිස් ඉදිරියේ පිළිඹු කරන්න පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් මෙච්චර කෙලස් තියෙද්දී කොහොමද කෙලස් නැහැ කියලා කියන්නේ? ඒ කියන කොටත් ඒවා කෙලස් බවට පත් වෙලා එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ අපි යම් කිසි දෙයක් කියනවා නම් ප්‍රකාශයටපත් කරනවා නම් ඒ ප්‍රකාශයටපත් කරන සෑම දෙයක්ම මුසාවක් බවටපත් වෙනවා. එනම් පරම සත්‍ය කියන සීලය සමාදි වෙනවා නම් එයා කවදාවත් ඒ වගේ වැරදි කරන්නේ එනම් පානඝාත කරන්නේ නැහැ කියන සික්ඛාපදයෙන් නෙමෙයි අපි සමාදි වෙන්න ඕනේ. ප්‍රාණ ආරක්ෂා කරමි කියන සික්ඛාපදය. හොරකම් නොකරමි කියන සික්ඛාපදේ නෙමෙයි ආරක්ෂා කරන්නට ඕනේ මේ ලෝකයේ සියලෝම දෙනාගේ සම්පත් මගේ සම්පත් වශයෙන් ආරක්ෂා කරනවා කියන සික්ඛාපදය කාමයේ වර්ධවා ඇසිරෙන නැහැ කියලා කියන මේ ආරක්ෂා කරන්න ඕනේ බ්‍රහ්මචර්යාවේ මං හිඳිනවයි කියන එකයි ආරක්ෂා කරන්න ඕනේ පරම සත්‍ය මුසාවාදය කරන්නේ නැහැ කියන එක නෙමෙයි ආරක්ෂා කරන්න ඕනේ පරම සත්‍ය තුල ජීවත් වෙමි කියන එකයි ආරක්ෂා කරන්නට ඕනේ මම සුරාව පානය නොකරමි කියන එක නෙමෙයි ආරක්ෂා කරන්නට ඕනේ. මම මේ ලෝකයේ ප්‍රමාදයට පැවැත්මට කිසිම දෙයක් නොකර අප්‍රමාදව සියෙන් කටයුතු කරමි කියන එකයි රකින්නට ඕනේ. එහෙනම් මේ ශික්ෂාපද පා තුළ පටිසෝතගාමී සිකපද පාක් තියෙනවා. ඒ සිකපද පා අපට ආරක්ෂා කරන්න පුළුවන් ඒ සිකපද පා තුළින් අපට පුළුවන්කම තියෙනවා නිරෝධගාමිනී පටිපදාවෙන් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න එහෙනම් අපි සාකච්ඡා කරලා තේරුම් ගත්තා මේ මුසාවාදයේ වේරමණිය කියන මේ සික්ඛාපදය අපගේ ජීවිතයේ සෑම මොහොතක් තුළම සම්බන්ධ වෙලා තියෙනවා අරමුණුත් එක එක වෙනස් වෙනවා එහෙනම් අපි කල්පනා කරනවා මේ දේ අපි ශාසනයට පූජා කරනවා කියලා. පූජා කිරීමට අපි හේතුන් හේතුවක් හිතනවා නම් ඒක නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණය තුල ශාසනයට පූජා වෙන දේ තුල බලාපොරොත්තු තියෙන්න බෑ. තිබුණොත් පූජා වෙලා නැහැ. එහෙනම් අපි ඒක පූජා කරලා මිය පරලෝකයේ කිරියම්මාට පින් දෙන්න ඕනේ. මිය පරලෝකයේ ස්වාමි පුරුෂයාට භාර්යාවට පින් දෙන්න ඕනේ. අපගේ ආවල් දරුවා අකාලේ මිය ගියා. එයාගේ නිරෝගිමත් භාවයට යාපත් ජීවිතයකට මිනිසත් භවයට මේ පින් අනුමෝදන් වෙන්න ඕනේ කිව්වාම දැන් ඒගොල්ල සම්පූර්ණ බොරුවක් නෙමෙයි කරලා තියෙන්නේ. බුද්ධ ප්‍රමුඛ ආර්ය මා සංඝයාට භික්ෂා දානයක් පූජා කරගන්න ඕනේ කියලා දෑත් දීලා ආරාධනා කරලා දානෙත් පිළි අරගෙන උන්වහන්සේ වළඳලා ඉවරුණාට පස්සේ නාම පෝරුවක් දෙනවා මේ කට්ටියට පින් දෙන්න කියලා. එතකොට අර දානේ පින් වලින් නැවත උදුරලා අරගෙන බොරුවක් නෙමෙයි කරලා තියෙන්නේ. එහෙනම් දන් දීලා නැහැ. දන් දෙනවයි කියලා සංඝයා රවට්ටලා ආල් දීලා පොල් ගන්නවා වාගේ මිරිස් දීලා පරිප්පු ගන්නවා වාගේ බත් ටික දීලා පින් ටික අරගෙන එහෙනම් සම්පූර්ණ බොරුවක් මේ කරලා තින්නේ පින්කමක් නෙමෙයි එහෙනම් අපගේ ක්‍රියාවල බොරුව තියෙනවා මම මේ දේ දෙන්නා මම අර දේ දෙන්නම් කියලා කියනවා ඇත්තටම ඒ දෙන දේ පිළිබඳ බලාපොරොත්තු තියෙනවා අපට ඒ නිසා තමයි මගේ දේ මන් දෙන්නම් කියලා කියන්නේ මට අයිතියක් නැත්නම් මම කියලා කෙනෙක් නැත්නම් කොටස් 32 වෙන් කරලා බැලුවාම පුද්ගලයේ සත්වයේ ස්වභාවයක් එතන නැත්නම් කාටද අයිතිය තින්නේ කාගේ ඉඳන් කාටද දෙන්නේ කාගේද දේපල කාටද බෙදන්නේ අපිට එම බෙදන්න අවසර නැහැ අයිතිකාරයෙක් මේ ලෝකේ නැහැ එහෙනම් මගේ දේ මම දෙන්නම් මගේ අයිතිය මම පවරන්නම් කියලා අපි යම්කිසි කෙනෙකුට කියනවා ඒ දේ තුල Tamanට අයිතියක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා මාන්නයක් තියෙනවා මම දුන්නා කියන ඒ මාන්නය බලාපොරොත්තුව තියෙනවා එහෙනම් එතන කෙලස් තියෙනවා එතන බොරුව තියෙනවා එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයකට හිමිකම් කියන්නේ නැතුව කිසිම නාමයකට රූපයකට බැඳෙන්නේ නැතුව මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දිහා බලාගෙන මමත් ඇති වෙනා ඇති වුණා නැති වෙමින් පවතිනවා මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ කියන ඒ පරම සත්‍යයට නিত্য ධර්මයට අපි සමවැදුනාම එයා විතරයි මේ ලෝකේ මුසාවාදා වේරමණී සිකපදේ රකින්නේ වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ රකින්නේ නැහැ ඒකයි අනාගාමි උත්තමයා වෙනකම්ම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සියුම් ලෙස කෙලස් තියනවා ඒ උත්තමයා පවා තාම සසරේ ඉන්නවා කියලා. අරියත් බෝධියටපත් වෙච්ච පච්චේක බුද්ධ බෝධියටපත් වෙච්ච සම්මා සම්බුද්ධත්වයටපත් වෙච්ච කෙනෙකුට තථාගතයන් වහන්සේ කවදාවත් විනයක් පනවන්නේ නැහැ. සිකපදයක් පනවන්නේ නැහැ. උන්වහන්සේලාට කවදාවත් නීතියක් පනවන්නේ නැහැ. ඒතෝ උන්වහන්සේලා සද්ධර්මය තුලින් නිවිච්ච කට්ටිය උන්වහන්සේලාට කවදාවත් මේ ලෝකේ බොරුවක් කියන්නවත් කිසිම සිකපදයක් කැඩෙන්නේවත් නැහැ. ඒකෙන් නිරෝධ වෙලා කෙලස් සියලුම දේවල් උන්වහන්සේලාගෙන් නිවි සැනසීම ලබලා එහෙනම් අපේ ජීවිතය තුල ගත්තාම අපට තරහා යන්නේ නැද්ද? අපර ලෝභය ඇති වෙන්නේ නැද්ද? රාගය ඇති වෙන්නේ නැද්ද? වංචාව ඇති වෙන්නේ නැද්ද? බලාපොරොත්තු ඇති වෙන්නේ නැද්ද? මේ සෑම කාරණාවක් දිහා බලනකොට අපට පෑදිලිව පේනවා අපි ලබාපු මිනිසත් භවයේ තුල සිකපද තාම සම්පූර්ණ වෙලා නැහැ. අපගේ සීලය පරිපූර්ණ වෙලා නැහැ. සෑම තප්පරයක් ගානේ අපි කෙලෙස් එක්ක තමයි ජීවත් වෙන්නේ. එහෙනම් වස්තුවක වටිනාකම පේනවනම්, හොරකම් කරන්න ඉතෙනවනම්, රාගය දැනෙනවනම්, ద్వේෂය දැනෙනවනම්, ලෝභය දැනෙනවනම් අපි කොච්චර නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් නිවනට අදාළ කටයුතු සම්පූර්ණ වෙලා නැහැ. අපි ලබාපු මිනිසත් භවයේ තුල නිවනේ කටයුතු පරිපූර්ණ වෙලා නැහැ කියන එක අපේ කෙලෙස් දිහා බැලුවාම අපට පෑදිලි. එහෙනම් මිනිසත් භවයේ ලැබපු අප විසින් කළ යුතු සුදුසුම කාර්ය කුමක්ද? පරම සත්‍යයට සමවැදිලා ජීවත් වෙන එක මේ ඉඩම් වල අයිතිය මට නෑ, ගෙවල් වල අයිතිය මට නෑ, දරුවන්ගේ අයිතිය මට නෑ, ගමක ගමේ තියෙන අයිතිවාසිකම් පිළිබඳ අයිතිය මට නෑ. මට මමවත් නැත්තම්, මට මමවත් අයිති නැත්තම් මම කොහමද අසවල් දේ මගේ කියලා කියන්නේ? අන්න මේ පරම අවබෝධයටපත් වෙන්නට ඕනේ. මුසාව කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. කිව්වොත් තව තප්පර 7ක් යනකොට ඒක වෙනස් වෙනවා. දැක්කොත් තව තප්පර 7කින් ඒක වෙනස් වෙනවා. ඇවුනොත් තව තප්පර 7කින් වෙනස් වෙනවා. හැඟුණොත් ඒ හැඟීම තව තප්පර 7කින් වෙනස් වෙනවා. සිතෙනවා නම් චේතනාවක් ඒක තවත් චේතනාවක් එනකොට ඒ චේතනාව වෙනස් වෙනවා එහෙනම් මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම වෙනස් වෙන සුළුයි හැම දෙයක්ම වෙනස් වෙන සුළු නම් හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා නම් අපි කොහොමද ඇත්ත කියනවා කියන පොරොන්දුව දෙන්නේ තථාගතයන් වහන්සේ ඉදිරියේ අපට දෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ අපි ඔබ වහන්සේට පොරොන්දුවක් දෙනවා පරම පරම සත්‍ය වේරමණී සික්ඛාපදය කියන පරම සත්‍යයට තමයි අපි සමවදින්නේ මුසාව අපට රකින්න බෑ හේතුව හැම තැනම හැම දෙම තප්පරෙන් තප්පරයට බොරුව බවට අනිත්‍ය බවට පත් වෙනවා නම් මේක රකින්න දක්ෂයෙක් මේ ලෝකේ නැහැ. කාටවත් එහෙම රකින්න බෑ හේතුව දැන් තියෙන රූපය තව විනාඩි 7ක් යනකොට ඒක වෙනස් වෙලා ඒක ජීර්ණය වෙලා ඒක වයසට ගිහිල්ලා සෑම විනාඩියක් ගන්න අපි වයසට යනවා අපගේ පරමායස ඉවර වෙනවා නම් මරණයට ලං වෙනවා නම් අපි කොහොමද කියන්නේ මගේ වයස මෙච්චරයි කියලා කෙනෙකුගෙන් වයස ඇව්වාම කියනවා මගේ අවුරුද්ද 50යි කියලා හැබැයි නැවත වයසානකොට නැවතත් එයා කියන 50යි කියලා සම්පූර්ණ බොරුව. එයා ඉපදිච්ච අවුරුද්දේ ඉඳලා ගණන් අදලා බලනකොට එයාට අවුරුදු 50ක් වෙලා නැහැ. අවුරුදු 50යි මාස 3යි දින 14යි පැය 12යි විනාඩි 4යි තප්පර 3යි මේක තමයි එයාගේ වයස. එහෙම කියන්නේ එහෙම කියන්නේ නැතුව එයා අවුරුද්ද විතරක් කියනවා එතකොට මේ ජීවත් වෙච්ච මාස ටික ඉතින් එයා පිළිගන්නේ නැහනේ. එයා ජීවතුන් අතර හිටියයි කියලා. මේ දින ගාන මේ පැය ගාන විනාඩි ගාන තප්පර ගාන එයාගේ සංගණනෙට ඇතුල් වෙලා නැහනේ එයා ඒක එයාගේ වයස වශයෙන් පිළිගන්නේ නැහනේ එහෙනම් කියලා තින්නේ සම්පූර්ණ බොරුවක් නේද වයස කියලා නැවත කියනකොට තප්පර 3ක් ගියා නම් ඒ තප්පර 3ත් මේ වයසට එකතු වෙන්න ඕනේ. එහෙම කවුරුත් එකතු කරන්නේ නැති නිසා නැවත වයස කියනකොට ඒක සම්පූර්ණ බොරුව බව ඔප්පු වෙනවා. එහෙනම් තප්පරයක් ගානේ අපේ වයස යමින් සිටිනවා. අපේ වයසවත් අපිට අරියට කියන්න බෑ. ඒ තරම් අපි කියන්නේ බොරු. අපි මේ ලෝකයේ දකින රූප දිහා දකිනකොට දැකපු රූපය දැක්කයි කියලා දැනගන්නකොටම ඒ දැනගත්ත තප්පර දෙකේ වෙනස තුලින් අර රූපය වෙනස් වෙලා ඉවරයි. අපි යම්කිසි ගාක් දැක්කාම අනේ මේක හොඳ හොඳට ඇදිච්ච තැඹිලි ගා කියලා දකිනවා. ඒ තැඹිලි ගා කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න තප්පර 3ක් හෝ 4ක් යනවා. ඒ තප්පර දෙක තුනට ඒ ගා තවත් තප්පර 3කින් වයසට ගිහිල්ලා ඉවරයි. එහෙනම් දකින්නකොට තිබිච්ච ගා නෙමෙයි දැන් තියෙන්නේ. තප්පර 3කින් වයසට ගිය ගාක්. එහෙනම් මේ ගා කොහමද ඒ ගා බවටපත් වෙන්නේ? එහෙනම් යමක් දැක්කයි කියලා කියනවනම් කියනකොට දැකපු දේ කියපු දේ අතර තියෙන කාලය අරන් බලනකොට දැක්ක දේ දැන් නැහැ. එහෙනම් ඒක දැක්කයි කියලා කියන එක බොරුවක්. ඒක ඔප්පු කරන්න එහෙම එකක් නැහැ. ඒක දැන් පරණ වෙලා. එහෙනම් මේ ලෝකේ දැකපු දේවල් කියලා අපි කියන්නේ ඔක්කොම අමූලික බොරු. ඇයිච්ච දේවල් ඇයිච්ච තප්පරේ වෙනස් වෙනවා අපේ විඥානයේ නිවෙන නිවන සෑම තරංගයක් මට්ටමකට අනුව ඒ ඇයිච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙන වෙන ක්‍රමයකට නම් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ පිළිබඳව ධම්මපදයක් දේශනා කරනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති තම තමන්ගේ ප්‍රඥාවට අනුවයි මේක වැටහෙන්නේ තේරෙන්නේ එහෙනම් ඇයිච්ච දේ මොනවද කියලා අපි දැනගෙන ඉන්නවා මේ විඥාණය මොන තරංග මට්ටමේද පවතින්නේ ඒ ඒ තරංග මට්ටමට අනුව අර ඇයිච්ච දේ වෙනස් වෙනවා නම් සෑම මොහොතක් තුළම ඇයිච්ච දේ වෙනස් වෙමින් පවතිනවා නම් සෑම දවසක් ගානේ අලුත් අලුත් දේවල් ඒ පිළිබඳව වැටහෙනවා නම් නැවත නැවත ඇයිච්ච දේ වෙනස් වෙමින් පවතිනවා නම් අසුවලා මේමමයි කිව්වේ කියලා කියන්නේ කොහමද? ඒ මේකක් ඇතුලේ නෑනේ. ඒක මේ වෙනකොටත් වෙනස් වෙලා ඉවරයි. එහෙනම් අසුවලා මෙහෙම කිව්වා අසුවලා මේ විදියට දෙයක් කිව්වා මට ඇවුණයි කියලා කිව්වනම් ඒ ඇයිච්ච දේ දැන් ඇයෙනවද දැන් ඒක වෙනස් වෙලා ඒ තැම්පතුව වෙනස් වෙලා ඒක තුළ තිබිච්ච ධාරිතාව වෙනස් වෙලා ඒක තුළ තිබිච්ච කම්පණය වෙනස් වෙලා ඒක තුළ ගබඩා වෙච්ච තොරතුරු වෙනස් වෙලා එන ඇයිච්ච දේ මන් දඟ නැත්තම් එහෙම ඇවුණයි කියලා කියනවනම් ඒක අමූලික බොරුවක් එහෙනම් පේන්නේ බොරු, ඇයෙන්නේ බොරු. කතා කරන්න අපිට තේරෙන්නේ හේතුව අපේ ප්‍රඥා මට්ටමටයි අපි කතා කරන්නේ. අපි කියනවා මේක හොඳට ඇදිච්ච අඹගා කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා gedhi තියෙන හොඳ ගාක එයා දන්නේ මේක අඹගා කියලා. එයාට වෙන එකක් පෙනිලා. තවත් විද්‍යාඥයෙක් ඇවිල්ලා කියනවා මේක බට් කරපු ගාක් මේ බත් කරපු ගා උස සාමාන්‍ය අඩි 8කට වඩා යන්නේ මේක බොහොම ඉක්මනට පළ ගන්නවායි කියලා එයා කුසිකර්ම විද්‍යාව දන්න කෙනෙක් එයා එහෙම කියනවා පරීක්ෂණාගාරයේ විද්‍යාත්මකයෙක් ඇවිල්ලා කියනවා මේකේ ඥාන විකෘති කරලා තියෙන්නේ යට තියෙන වෙන කඳක් උඩට තවත් කැලලක් ගොනු කරලා තියෙන්නේ යට තියෙන කොටස ගොඩාක් මෝරප එකක් උඩ තියෙන එකක් මෝරප එකක් පළදාව තියෙන ගාකින් කොටසක් මේක බද්ධ කරලා ඥාන විකෘති කළා කියලා එයා අලුත් එකක් කියන එයා අඹගාගෙන කතා කරන්නේ එයා ඥාන විද්‍යාව ගැන කතා කරනවා තවත් අධ්‍යාපනයේ වැඩිම කෙනෙක් ඇවිල්ලා කියනවා මේ හැම දෙයක්ම සාක සෛල වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම මෙතන අඹ ගහක් නැහැ. සාක සෛල කෝටියක විතර නිර්මාණයක් එකක් තනිත් එකක් එක්ක බැඳිලා මේක සිරස්ව රැඳිලා තියෙනවා. විශ්ව පීඩනයේ කම්පනය මත මේ කම්පනය අඩු වුණොත් මේ අණු ටික ඇලෙනවා. ගහ පොළවට දූවිල්ල බවට පත් වෙනවා කියලා එයා තවත් එකක් කියනවා. ලෝකෝත්තර පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරපු රාතෙක් ළඟට ගිහිල්ලා ස්වාමිනිය ඔබ වහන්සේට පේන්නේ මොනවද කියලා ඇහුවාම උන්වහන්සේ hina වෙලා කියනවා නාම රූප ටිකක් පේනවා ඇලීම ගැටීම පේනවා මේවා අත්හරින්න ඕනේ කියලා පේනවා මම අත්හැරියයි කියලා දන්නවා ඔයා අවුලා ඉන්නවයි කියලා තේරෙනවයි කියලා එයාට අඹගයෙන් ධර්මයක් දේශනා කරනවා එතකොට දැන් මෙයාට පෙන්ලා තියෙන අමුතුම එකක් එහෙනම් තම තමන්ගේ ප්‍රඥාවට අනුව මේ ලෝකේ පේන දේවල් වෙනස් නම් දැනෙන දේවල් වෙනස් නම් එහෙනම් අපි කොහොමද පරම සත්‍ය කතා කරන්නේ? අපට තියෙන අයිතිය මොකද්ද මේ කියන දේ පරම සත්‍ය කියලා සාතික කරන්න? එහෙනම් අපි කට ඇරලා කිව්වොත් කියන්නේ අපට තේරෙන දෙයක්. ඒ තේරෙන දේ තව කෙනෙකුට වැඩිපුර තේරෙනවා නම් ඒකට සාපේක්ෂව මේ කියලා තින්නේ බොරුවක්. එහෙනම් අපගේ ජීවිත කාලෙම කතා කරන සෑම වචනයක් ගානේ බොරු කිය කිය අපි කියනවා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි බොරු කීමේ සිකපදේ මම ආරක්ෂා කරමි ඒකත් අමූලික බොරුවක් ඇයි මට රකින්න බැරි දේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැති දේ පරම සත්‍ය මේ මුසාව තුලින් මට දකින්න බැරි නම් ඒ පාරමිතා වඩලා නැත්නම් ඒ පරම සත්‍ය කියන ඥාන ප්‍රගුණ කරලා නැත්නම් එයා මේ පරම සත්‍ය ස්පර්ශ කරලා නැහැ එයා දන්නේ මුසාව කියන සික්කාපදේ මොකද්ද කියන එකවත්. මුසාව කියන සික්කාපදේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච විද්‍යාව එයා දන්නේ එහෙනම් එහෙම මොකවත් දන්නේ නැතෝ රකින්නමයි කියලා අද්දක එකතු කරලා වැඳලා කියනවා නම් ඒ කියන්නේ පොළොව පලාගෙන යන බොරුවක් නේද? එහෙනම් මේ ලෝකේ අපි මේ කතා කරන සෑම වචනයක්ම බොරු නම් බොරුවෙන් තොර මොකවත් කතා කරන්නේ නැත්නම් කට හරින්න නැතුව ඉන්න එක තමයි මේ ලෝකයේ තියෙන පරම සත්‍ය. එහෙනම් නිස්සබ්ද භාවනාවේ ඉඳීම තරමක් දුරට මේ මුසාවාදා වේරමණී සික්ඛාපදය ආරක්ෂා කරන්නට තියෙන 125ක්වත් රකගන්න පුළුවන් එක ක්‍රමවේදයක්. එහෙනම් අපේ ජීවිතය අරන් බලනකොට අපි ඇසිරීම වලින් චර්යාවෙන් ඇසිරෙනවා. එහෙනම් ඇයි අපි මිනිසත් භවයට අපි ආවේ නිවන් දකින්න? එහෙනම් අපි සත්ව කුලවල ඉපදිලා බල්ලෝ බලවල වෙලා ඉපදිලා ගෙවල් මුර කරා ඉඩම් මුර කරා අපට දානයක් මොකවත් ලැබුන්නේ නැහැ ඇඳුම් ටිකක් ලැබුන්නේ නැහැ කිසිම කෙනෙකුගෙන් අපට වැටුපක් ලැබුන්නේ නැහැ මේ විදිහට ජීවිත කාලෙම දුක් විඳලා දුක් විඳලා සුනක බවලින් අපි ගවයෙක් බලා ඉපදෙලා අපගේ මුළු ਸਰවාංගෙම ලේ ටික අරගෙන මිනිස්සු ආහාර පාන හදාගත්තා. ඒගොල්ලෝ ආදායම් ඉපෙව්වා. කරත්තට බැඳලා අපෙන් ගමන් ගියා. ඒගොල්ලෝ අපේ ඇතම්ම ගොව් ගණන් ඇදගෙන ගියා. මේ තරම් තිරිසන් ලෝකවල ඉපදිලා දුක් විඳලා දුක් විඳලා එකතු කරගත්ත කුසලයේ බලයෙන් අපි මිනිසත් භවයට ලැබිලා මේ මිනිසත් භවයේ ඉඳගෙන පංචකාමයන් පිනවනවා නම් සෑම චර්යාවකින්ම අපි බොරුවක් නේද කරන්නේ අපි තරම් බොරුකාරයෙක් ඉන්නවද මෙච්චර දුක් විඳලා මේ දුර්ලභ ගණයේ මිනිසත් භවයේ ලබලා මේ මිනිසත් භවයට ඇවිල්ලා මේ පරම සත්‍ය තුල ඉඳලා මේ කෙලෙස් ටික නිරෝධ කරගෙන රාත් වෙන්නේ නැතුව තව තවත් දිව පිනවනවනම් ඇස පිනවනවනම් ගන්ධය පිනවනවනම් ශබ්දය තුලින් රස විඳිනවනම් කයෙන් අපි කාමයේ විඳිනවනම් තාම සිටිවිලි වලින් අපි මත් වෙනවනම් මෝහයටපත් වෙනවනම් එහෙනම් පංචකාමයන් වලට ගොදුරු වෙන සෑම තප්පරයක් ගානේ අපි චර්යාවෙන් මේ ලෝකෙට බොරු කරනවා අපට බොරු කරනවා මේකට තථාගතයන් වහන්සේ වචනයක් දේශනා කරනවා ආත්ම වංචනය කියලා. එහෙනම් අපි ආත්ම වංචාකාරයෙක් වෙලා ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්නේ නැතුව නැවත නැවත වැඩ අවුලවන වැඩ කරනවා. එහෙනම් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන මේ සිකපදය අපගේ කයේ චර්යාවල් හැම එකක් තුලින්ම කැඩෙන එකක්. සෑම වචනයකින්ම මේක කැඩෙන එකක්. එහෙනම් චෛතසික වලින් කොහමද මේක කැඩෙන්නේ කියලා බැලුවාම 100න් ඉන්න සෑම තප්පරයක් ගානේ පරම සත්‍යයේ ඉන්නවා. 100 නැතුව 80න් ඇසිරෙන සෑම මොහොතක් ගානේ අපි අපට ඉපදීමට වැඩ කරගන්නවා කර්ම නිර්මාණය කරනවා ඒ කියන්නේ අපගේ ආත්මයට මිනිසත් භවයට අපි බොරු කරනවා සිය අතුරුදාම් කරලා සියෙන් වැඩ කරලා උත්පත්තියට වැඩ කරගන්නවා දුකට වැඩ කරනවා ඒ කියන්නේ ලබාපු මිනිසත් භවයට අපි බොරු කරනවා එහෙනම් 80න් ඉන්න සෑම තප්පරයක් ගානේ අපි බොරු කියනවා මේ වෙනස් වෙන සෑම දෙයක්ම දැක දැක ඒක එහෙම නෙමෙයි මේමයි කියලා තර්ක කරනවා ඒ සෑම දෙයක්ම වෙනස් වෙන සුළි තප්පරෙන් තප්පරයට මේ නාම රූප වෙනස් වෙනවා ඒ කියන්නේ අපට පේන හැම එකක්ම පෙනිලා තින්නේ බොරු ඇයෙන දේවල් ඇයිලා එහෙම හිටින්නේ ඇයි මිනිස්සෙක් බැන්නාම සතියක් විතර යනකොට බැනිච්ච මොකවත් මතක නැහැ. ඒ කියන්නේ ඒක නිකම්ම නිරෝධ වෙලා යනවා කියන එක. කිසිම කෙනෙක්ගේ ප්‍රශංසාවක් කීර්තියක් මතකෙකින් නැහැ. ඒක ඉබේම නිරෝධ වෙලා යනවා. අනිත්‍යතාවය තුල මොකවත් රැඳෙන්නේ නැත්නම් ඇයෙන තරමක් ඇයෙන්නේ බොරු. එහෙනම් ගන්ධයේ ගන්ධයක් වශයෙන් ඉතින් ඒක ටික වෙලාවක් යනකොට ගන්ධය අපෙන් අයින් වෙනවා, නිරෝධ වෙලා යනවා, පවතින්නේ එහෙනම් දැනෙන තරමක් මේ නාසයට දැනිලා තියෙන්නේ බොරු අපි රසවත් ආහාර ගන්නකොට අනේ ඒ උත්සවේ නම් කියලා වැඩක් නැහැ. අස්වලාගේ මංගල උත්සලේ කෑම අදට තාම මතකයි කියලා කියනවා. ඒ කියන්නේ බොරු ව්‍යංජන කාපු කෙනෙක් රසවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ තියෙන්නේ සතරමා භූත පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් සතරමා භූත ඒකරාශි වෙලා වන්නයක් ඇති වෙලා ගන්ධයක් ඇති වෙලා රසයක් ඇති වෙලා ඕජාවක් ඇති වෙලා එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වලට වර්ණ ගන්ධ රස ඕජා ඇති වුණාම පස්සේ අපි මේකට තමයි මේක වටිනවා මේක රසයි කියලා කියන්නේ ඇත්තටම අපිට ලැබිලා තියෙන්නේ ලුණු රස, පැණි රස, තිත්ත රස, කාට රස, ඇඹුල් රස එහෙම නැත්නම් මිරිස් රස එහෙනම් රස වර්ග 6යි මේ ලෝකේ තියෙන්නේ ඒ රස වර්ග 6 තමයි මේ දිවට ලැබිලා තියෙන්නේ එහෙනම් අසුවල් ව්‍යංජනේ ගොඩාක් රසයි කියලා කියනවා. ඇත්තට මේ රස ව්‍යංජනේ ලුණු අයින් කරලා බලන්න, ඇඹුල් අයින් කරලා බලන්න, තිත්ත කාට මිරිස් රස අයින් කරලා බලන්න, පැණි රස අයින් කරලා බලන්න පුන්නක් වාගේ තියෙයි. මැටි ගුලියක් වාගේ තියෙයි. එහෙනම් මේ රසකාරක හයයි අපට දැනෙන්නේ. ඒ අවබෝධයවත් නැතුව ඒ රසවලට තියෙන ඒ ගුණය අර ව්‍යංජනයට දීලා අර නාම රූපයට දීලා මේකයි වටින්නේ මේකයි රස. ඇත්තටම ලුණු නිසා රසවත්, ඇඹුල් නිසා රසවත්, තිත්ත නිසා, කාට නිසා, ඒ පැණි රස නිසා රස කියලාවත් අපි පිළිගන්නේ. අපි පිළිගන්නේ මේ ව්‍යංජන රසයි ඒ මෝහය අපට අපි කරන ආත්ම වංචාවක් බොරුවක් මේ කරන්නේ එහෙනම් අදින් පස්සේ දාහනේ ගන්නකොට ආහාර ගන්නකොට ඒ ආහාරය ගන්න සෑම රසවත් ව්‍යංජනයක්ම දිවට ස්පර්ශ වෙනකොට බලන්න මොනවද දැනෙන රස කියලා එක්කොල්ල නුරු රසක් එහෙම නැත්නම් පැණි රසක් තිත්ත රසක් කාට රසක් ඇඹුල් රසක් දැනෙනවා එහෙනම් මේ රස වර්ග අය විතරක් සෑම ආහාරයෙන් දැනෙනවා නම් ඇත්තටම ආහාරයක් එතන නැහනේ. නාමයක් රූපයක් නැහනේ. වටිනාකමක් නැහනේ. එහෙනම් මේ පරම සත්‍යයට සමවදින තාක්කල් මේ දිව තුලින් එයාට මුසාවාදා වේරමණී සිකපදේ කවදාවත් රකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සික්ඛපදය අපි සමාදි වෙන්න නම් ආයතන වලින් බොරු වෙන දේවල් ප්‍රඥාවෙන් දකින්න ඕනේ විද්‍යාත්මක අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ බොරුව කොහොමද මේක වෙන්නේ මම බොරු කියන්නේ නැතුවනේ ඉන්නේ එහෙනම් ඇයි මේක සමාධි වෙලා ප්‍රඥාව ලැබෙන්නේ නැත්තේ ඒ ප්‍රඥා ඥානය අභිඤ්ඤේමට පාළ වෙන්නේ නැත්තේ ඇයි මේ නාම රූප වල පරම සත්‍ය පේන්නේ නැත්තේ ඇයි එහෙනම් මුසාවාදා වේරමණී සික්ඛාපදයේ සමාධි වෙලා නැහැ ඒ සමාධි වෙලා නැති නිසා අපට අවබෝධයේ ඥානේ පාළ වෙලා නැහැ. මේ වෙනකොටත් අපි නැවත නැවත ඉපදීමට සංසාරයට වැඩ කරනවා. එනම් මුසාවාදා වේරමණී සිකපදයේ පිළිබඳ අපි ගොඩාක් ගැඹුරු කාරණා දැනගත්තා. එහෙනම් අපි දන්නවා අපේ නාසයේ ගන්ධය තුලින් අපි අපට බොරු කියනවා. ඇත්තටම දැනෙන්නේ ගඳ නැත්තම් සුවඳනේ. එහෙනම් ගඳ තුල අපට තරහා යනවා නම් අන්න අපේ ආත්මයට වංචනයක් වෙනවා. ගඳ දැනෙනකොට ආසාවක් හිතෙනවා නම් ලෝභයක් හිතෙනවා නම් ලෝභය ඒ ගන්ධේ නෑ. ඒකේ තියෙන ගඳ සුවඳ දෙක විතරයි. එහෙනම් අපගේ ආත්මය මේ සංසාර භවයට ඉපදීමට ගොදුරු වෙනවා අපගේ ජීවිතයට අපි නිතරම බොරු කරනවා. එහෙනම් නාසය තුලින් බොරු වෙන අවස්ථාවන් අපි මිදින්න ඕනේ, මුදව ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඇයෙන සෑම ශබ්දයක්ම ඇයෙන පමණින් වෙනස් වෙනවා නම් ඇයිච්ච දේ තප්පර 7ෙන් වෙනස් වෙන සුළු නම් සෑම දින 7කින් පස්සේ බලනකොට ඇයිච්ච දේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් නම් ඒක මතකේ රැඳෙන්නේ නැත්නම් ඒ ඇයිලා තියෙන දේවල් නිත්‍ය වශයෙන් පවතින්නේ නැත්නම් ඒ ඇයිච්ච දේවල් අපි අවුණයි කියලා කියනවා නම් ඒක බොරුවක් ඇයෙන්නේ බොරු, පේන්නේ බොරු, දැනෙන්නේ බොරු, ඇඟෙන්නේ බොරු, සිතෙන්නේ බොරු. එහෙනම් මේ ආයතන අය තුලම අපි මුසාවාදා වේරමණී සික්ඛාපදය කඩමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි කොච්චර ඇත්ත කියන්න උත්සාහ කෙරුවත් කියන්න උත්සාහ කරන හැම මොහොතෙම බොරුවක් වෙනවා. ඒ උත්සාහයෙන් අපි ප්‍රකාශ කරන සෑම වචනයක්ම බොරුවක් වෙනවා. හේතුව මේ මාපොළව තමන් වටේ ස්වයංක්‍රීය භ්‍රමණය වෙමින් සූර්යා වටා භ්‍රමණය වෙනවා. එනම් මේ භ්‍රමණය වෙන ලෝකයේ තුල මේ සෑම නාමයක් රූපයක්ම පරමාණුවක්ම භ්‍රමණය වෙනවා. තප්පරෙන් තප්පරයට භ්‍රමණය වෙන පරමාණු වල පටවි ආපෝ තේජෝ ස්වභාවය කියන මේකේ ස්වභාවයන් අතර තුල වෙනසක් ඇති වෙනවා. ඒකේ පවතින වර්ණයේ ගන්ධයේ රසයේ ඕජාව තුල වෙනසක් ඇති වෙනවා. ඔද්දා කොඳට කිරි ඔද්දා වාගේ හදලා ඒක උකුෙන් ඇඳිගගා ඉන්න ටික වෙලාවක් යනකොට අරන් බලන්න ඒක රස වෙනස් වෙලා එහෙනම් වර්ණය වෙනස් වෙලා ඒ වගේම තමයි තවත් හොඳට පුච්චලා බලන්න වර්ණය දුඹුරු පාට වෙලා අඟුරු වෙලා යනවා ඒ කියන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම කම්පණයටපත් වෙනකොට වර්ණය වෙනස් වෙනවා ගන්ධය වෙනස් වෙනවා රසය වෙනස් වෙනවා ගලාගෙන යන ඝනත්වය ඒ ද්‍රාවණයේ ද්‍රවාංකය වෙනස් වෙලා ඒ ද්‍රවය වෙනස් වෙනවා පටවි ස්වභාවය වෙනස් වෙනවා ආපෝ ස්වභාවය වෙනස් වෙනවා වායෝ ස්වභාවය වෙනස් වෙනවා උණුසුම වෙනස් වෙනවා එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම වෙනස් වෙනවා නම් අපට නිට්ටයයි කියලා දකින්න දෙයක් නැහැ පරම සත්‍යයි කියලා හැයෙන්න දෙයක් නැහැ. අපට පරම දෙයක් කියලා කතා කරන්න දෙයක් නැහැ. අපට මේක නිවැරදි කියලා ඇසිරෙන්න දෙයක් නැහැ. මේක විතරමයි අරිදේ කියලා හිතන්න දෙයක් නැහැ. එහෙනම් සිදුවෙනවා ආයතන හයම වහලා දාලා තපෝවනයට ගින් අසකන පියාගෙන එක්තැන් වෙලා ගහක් ගලක් වාගේ ඉන්න. එහෙනම් තපස්වරු සියලෝම දෙනාට මේ ලෝකයේ මේ පරම සත්‍ය හොයන්න ගියපෝ උත්තමයන් වහන්සේලා හැමෝටම මේ කටයුත්ත වෙලා උන්වහන්සේලා ලෝකෙට එන්නේ නැහැ. ඇයි කතා කරුවොත් ඒක තවත් කෙනෙක් ප්‍රඥාවෙන් වැඩිපුර දෙයක් කිව්වාම මේක බොරු වෙනවා. තවත් කෙනෙක් විද්‍යාත්මක කිව්වාම මේක බොරු වෙනවා. ඉහළ තලයකින් මට්ටමකින් කිව්වාම මේක බොරු වෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාගේම වචන තවත් වැඩිපුර එකකින් අර්ථයෙන් ධර්මයෙන් කිව්වාම වෙනස් වෙනවා නම් බොරු වෙනවා නම් එහෙනම් ඒක පිළිගන්නේ නැත්නම් මම මොකටද බොරු කියන්නේ? ශබ්දකෝෂයේ වාලා දාලා වැඩක් බලා ගන්නවා. එහෙනම් මම ඇසිරෙන සෑම මොහොතක් තුළම කර්මයක් නිර්මාණය වෙනවා පංචකාමයන් පිනවෙනවා ඒ නිසා ජාතියක් ජරාවක් භවයක් ඇති වෙනවා මම ඉපදෙන්න වැඩ කරන්න දාවේ ඉපදීම නවත්තන්න වැඩ කරන්න දාවේ ඉපදීම නවත්තන්න ඇයි එහෙනම් මං ඉපදෙන්න වැඩ කරන්නේ මට මං ඇයි බොරු කරන්නේ එහෙනම් ගාක් ගලක් වාගේ තැම්පත් වෙනවා චර්යාව වාලා දානවා ශබ්ද කෝෂේ වැව්වා චර්යාව වැව්වා එහෙනම් චේතනා ඇති වෙලා නැති වෙලා යනවා එකක්වත් රැඳෙන්නේ අවුරුද්දක් විතර එකම ෆ්‍රීකවන්සි එකක එකම චේතනාවක රැඳිච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? අරියත් මාර්ගයෙන් ඉහළට ගිය කට්ටිය විතරයි ඉන්නේ. පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ අරියත් කියන මේ උත්තමයන් වහන්සේලා මේ උත්තරීතර බෝධියටපත් වෙච්ච තනන් වහන්සේලා විතරයි එකම ධාරිතාවේ එකම තරංගයක ජීවිත කාලෙම සමාධියෙ ඉන්නේ. අනිත් හැමෝම වෙනස් වෙන සුළුයි. එහෙනම් ඒ සෑම චිත්ත වීතියක්ම වෙනස් වෙනවා නම් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නම් එහෙනම් එකක් අනික එනකොට පවතින් නැත්නම් පවතින් නැති එකට අපි කියනවා බොරුව කියලා මුලාව කියලා. එහෙනම් අපේ චෛතසිකත් අපට බොරුවක් තමයි බොරුවේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ චෛතසික පිළිබඳ අපි අවධානයෙන් කටයුතු කරන්නට ඕනේ. චෛතසිකවල තියෙන මුසාව අයින් කරන්නට ඕනේ. එහෙනම් මේ ලෝකේ මෙයා ඥාතියා අරයා ඥාතියා නෙමෙයි අඳුරන්නේ නැහැ කියලා කියන්නේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා දරුවෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් එයාව අඳුරන්නේ නැහැ කියලා කියන්නේ බොරුවෙක් නේ බොරුවක් නේ ඥාතියෙක් නෙමෙයි කියන එක බොරුවක් නේ අපේ කට්ටියක් නෙමෙයි කියන්නේ බොරුවක් නෑ. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක අපි කුලයකින් යම්කිසි කෙනෙක් වෙන් කරනවා නම්, තරාතිරමකින් වෙන් කරනවා නම්, අධ්‍යාපනයෙන් වෙන් කරනවා නම්, ගතිපැවතුම් වලින් වෙන් කරනවා නම්, ඒ කියන්නේ පෙර භවයේ අපේ අම්මා තාත්තා අපි පිළිගන්නේ අපේ දරුවෝ ඥාතියෝ පිළිගන්නේ මේ සම්බුද්ධ ශාසනය අපි සියලුම දෙනා එකම දායක පවුලක් ඒක පිළිගන්නේ මේක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම බොරුව පළවෙනි බොරුව එහෙනම් අපි මේ ලෝකේ සත්‍යවාදී වෙන්නට තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් වෙන්නට නම් අපි හද ඉඳලා මේ ලෝකේ ඔක්කොම අපේ දෙමව්පියෝ අපි ඔක්කොම එකම පවුල අපේ ඥාතියෝ මිත්‍රයෝ දරුවෝ කියන මානසිකත්වයට එන්න ඕනේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය නිසා හැම දෙයක්ම අත්හැරලා අයිතිකාරත්වයේ අයිමි කරගෙන අපි මේ ලෝකේ ලද දෙයින් සතුටු වෙලා වර්තමානයේ ඉන්න මානසිකත්වය හදන්නට ඕනේ මට මේ ලෝකේ මොකවත් පේන්නේ මට මේ ලෝකේ මොකවත් ඇයෙන්නේ ඇයි ඇයිච්ච දේ තප්පරයකින් බොරු වෙනවා නම් මම මොකටද බොරුවට සවන් දෙන්නේ පේන දේ තප්පරයකින් වයසට ගිහිල්ලා නම් ඒ පේන දේ තප්පරයකින් එතන නැත්නම් වෙනත් දෙයක් තියෙනවා නම් මට දකින්න මේ ලෝකේ මොකවත් නැහැ එහෙනම් බොරුව මන් දකින්නේ කතා කරන්න මට මොකවත් මේ ලෝකේ නැහැ. ඇයි මම කතා කරනකොට ප්‍රඥාවන්තෙන් මීට වඩා එකක් කතා කරාම මේක බොරු වෙනවා නම් මම මොකටද කට කැඩෙනකම් බොරු කියන්නේ මම බොරු කියන්නේ මේ විදියට අපේ ආයතනවල තියෙන කර්ම නිර්මාණය කරන ක්‍රියාවලිය අපි නිරෝධ කරලා දාන්න ඕනේ ආයතනවල වැඩ නවත්තලා දාන්නට ඕනේ එහෙනම් මේ විදියට නිරෝධ කරලා මේක කමඨාණක් වශයෙන් වඩන්න පුළුවන් නම් එතකොට විතරයි මේ ලෝකයේ මේ මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම අපේ අවසාන භවයේ බවට පත් කරගන්න පුළුවන් නිවන් දකින්නට අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි කොච්චර සිල් ගත්තත් වැඩක් නැහැ. ඒ සීලය තුල අපට සමාධියටපත් වෙන්න බැරි නම්, ඒ සමාධියෙන් ප්‍රඥාව ලබා ගන්න බැරි නම්, ඒ ප්‍රඥා ඇසෙන් මේ නාම රූප දිහා දැකලා ඒක නිසා ඇතිවෙන කර්මෙන් නිදහස් වෙන්න බැරි නම්, එයා මේ ලෝකයේ සෑම දවසක්ම ඉපදිලා දුක් වෙන සාමාන්‍ය පුතුජන මිනිසෙක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපිට පේන සෑම නාමයක් රූපයක්ම අණුවල නිර්මාණයක්. ඇත්තට මෙතන ඒම නාමයක් රූපයක් නැහැ. එහෙනම් අණු නිසා නාම රූප ඇති වෙලා නාම රූප කියන්නේ බොරු. එහෙනම් අපට පේන වර්ණ ගන්ධ රස ඕජා බොරු. එහෙනම් පටවිය කියන්නේ ස්වභාවයක් ඇත්තටම පටවියක් නැහැ. ආපෝ කියලා කියන්නේ ගලාගෙන යන ස්වභාවයක් ඇත්තටම මේම එකක් නැහැ. වායෝ කියලා කියන්නේ ගලාගෙන යන ස්වභාවයක්. එහෙම එකක් ඇත්තටම නැහැ. තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවයක්. ඇත්තටම තේජෝ කියලා කෙනෙක් නැහැ. එහෙනම් ඝනව අපට අහුවෙනවා නම් අපි අහුවෙන නිසා පටවි කියනවා. ඇත්තටම ඒක පොඩි කරාම ඒක ගලාගෙන යනවා. රත් කරාම දිය වෙලා යනවා. උළු කැටයක් අතට අරගෙන අපි කියනවා මේක පටවිය කියලා ගොඩාක් රත් කරාම උණු වෙලා දිය වෙලා යනවා දැන් අපි කියනවා ගලනවා ආපෝ කියලා වාෂ්ප වෙලා යනවා අපි කියනවා වායෝ කියලා රත් වෙලා නිසා කියනවා තේජෝ කියලා එහෙනම් අපි මේ උළු කැටේ කියලා කියන්නේ බොරුවක් නේ ඒක තව ටික වෙලාවකින් ආපෝ කිව්වනේ තවත් ටිකක් වෙලා යනකොට වායෝ කිව්වනේ දැන් කියනවනේ තේජෝ කියලා එහෙනම් අපි මේ ලෝකයේ සෑම දෙයක්ම ස්වභාවයන් අතරකින් නිර්මාණය වෙලා තියෙනවා කිසිම දෙයක් තුල එක ස්වභාවයක් නැති නිසා මේක පටවිය කියනවා නම් ආපෝ පිළිගත්තේ නැහැ වායෝ පිළිගත්තේ නැහැ තේජෝ පිළිගත්තේ නැහැ සතරමා භූත තුල සතරමා භූතයාගේ නිර්මාණය තුල භූතය තුන්දෙනෙක් අපි ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපි බොරුවක් කිව්වයි කියලා අපට කියන්න පුළුවන්, චෝදනා නගන්න පුළුවන්. එහෙනම් ගලාගෙන වතුර දිහා බලලා ආපෝ කියලා කියනවා. අණු වලින් තමයි වතුර ඇදිලා තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් කියන අණුවේ පටවි ස්වභාවයක් නැද්ද? අණුවක පටවි ස්වභාවය තියෙනවා. ඒක වාෂ්ප වෙලා සීතල ඉරිකිරවා යන්නේ වායෝ ස්වභාවයක් තියෙනවා. ඒ වතුරට උෂ්ණත්වය තිනා තේජෝ තියෙනවා. එහෙනම් පටවියයි වායෝයි තේජෝයි ප්‍රතික්ෂේප කරලා තමයි ආපෝ කියන එක අපි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ බොරුවක් මේ කියන්නේ. එහෙනම් මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් තුලම පවතින ස්වභාවය අපට අරියට කියන්න බැරි නම් ඒ විද්‍යාව අපට පේන්නේ නැත්නම් අපට පේන හැම දෙයක්ම බොරුවක් නම් ඇයෙන හැම දෙයක්ම බොරුවක් නම් කතා කරන වචනයක් ගානේ කතා කරන්නේ බොරු නම් හැඟෙන හැඟීම් වලින් ඇතිවෙන ධර්මතාවයන් බොරු නම් සෑම චෛතසිකයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල පවතිනවා නම් ඒවා ස්ථීර වශයෙන් නිශ්චිත වශයෙන් පවතින්නේ නැත්නම් මේ සෑම කාරණාවක් දහසක්ම ආයතන අයතුලින්ම ගනුදෙනු කරලා තියෙන්නේ බොරු නිස්පාදනය කරන ක්‍රමවේදයේ ක්‍රියාවලිය. එහෙනම් ඇසෙන් බොරු නිස්පාදනය කළා, කනෙන් බොරු නිස්පාදනය කළා, නාසයෙන් බොරු නිස්පාදනය කළා, වචන වලින් බොරු නිස්පාදනය කළා, චර්යාවෙන් බොරු නිස්පාදනය කළා, සිතිවිලි වලින් බොරු නිෂ්පාදනය කළා. අපි යම් කිසි කෙනෙකුට බැනලා චෝදනා කරනවා මට හිතෙනවා මෙයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තටම එයා හොඳ කෙනෙක්. නමුත් මට මගේ සිත අපිරිසිදු නිසා මටයි හිතලා තියෙන්නේ මෙයා බොරු කරනවා කියලා. එහෙනම් මගේ සිතට අනුව චේතනාවක් ඇති වුණා ඒ චේතනාව නිවැරදි මට දැනුණත් ඒක හරියටම හරි කියලා මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා අපි චෝදනා කරනවා නම් ඒ චෛතසික වලින් අපට අපි බොරු කරගෙන නේද? වංචා කරගෙන නේද? ආත්ම වංචාකාරයෙක් වෙලා නේද අපි? එහෙනම් අපේ ආයතන අය තුලින් අපි බොරු කර කර මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවනම් අපි තරම් මේ ලෝකයේ විශාල බොරුකාරයෙක් එහෙම නැත්නම් බොරු කීමේ තරඟයෙන් පළවෙනි තැන ගත්ත කෙනෙක් තවත් නැහැ. එහෙනම් හදේ ඉඳලා අපි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිකපදයේ යථාර්ථය දැනගත්තා. මේ සිකපදයේ නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය දැනගත්තා. එහෙනම් මේ සිකාපදයේ තුල පරම සත්‍යයට සමවදින්නේ කොහමද? පරම සත්‍ය කරන කොටගෙන අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්නේ කොහමද කියන එක පිළිබඳව අපි අවබෝධය ලැබුවා. එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පංචමා භූත වලින් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා කියනවා. එහෙනම් මේ පංචමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ පංච කාමයන් වලින් අපි නිදහස් වෙන්න පන්සිල් සමාදන් වෙන්නට ඕනේ. පංච සීලය තුල අපගේ විඥාණය ස්ථාපිත කරන්නට ඕනේ. එහෙනම් කවදද අපි පංචශීලය හරියට රකින්නේ? එදා මේ පංචභූත වලින් අපි නිදහස් වෙනවා. මේකේ ඉපදීමේ අයිති අපට අයිමි වෙනවා. පංචකාමයන් පිනවීමේ ක්‍රියාවලිය නවතිනවා. ඒ කියන්නේ අඟුලිමාල නැවතුණා. තථාගත ගෞතම සම්මා සම්බුදුපියන් වහන්සේ නැවතුණා. අපිත් නැවතුණා. ඒ කියන්නේ ඉපදීමේ අවස්ථාව අපි අයිමි කරගත්තා. එහෙනම් මේ පංචකාමයන් වලින් කර්ම නිර්මාණය නවත්තන්න නම් අපි මේ නිර්මාණය වෙන ක්‍රමවේදේ නවත්තන්නට ඕනේ. මේ මුසාව නිර්මාණය වෙලා තියෙන මේ ධර්මතාවය නැවත නැවත මෙනෙහි කරලා අපේ ආයතන අයතුලින්ම බොරු සිද්ධ වෙනවා බොරු නිර්මාණය වෙනවා බොරු කියවෙනවා බොරු ක්‍රියා කරනවා මේ සෑම දෙයක්ම අපි ක්‍රමානුකූලව නිරෝධ කරන්නට ඕනේ නිරෝධගාමිනී පටිපදාව ආයතන අයතුලින්ම ක්‍රියාත්මක කරන්නට ඕනේ එහෙනම් මේ ධර්ම දේශනාව අපගේ ජීවිතයේ ප්‍රඥා දේශනාවක් බවට පත් වුණා. සමාධි දේශනාවක් බවට පත් වුණා. හේතුව මුසාවාදා වේරමණී සිකපදය අපි අද සමාධිය බවට පත් කරන්න යනවා. ඒ සමාධිය තුළින් ප්‍රඥා වඩලා ඒ මුසාව පිළිබඳ අභිඥ ඥානය ලබලා මේ සෑම නාමයක් රූපයක් තුළම මුසාවාදා වේරමණී සිකපදය ලෝකෙට දේශනා කරනවා. ලෝකෙන්න සෑම සත්වයකටම මේක විවිධ නාම රූප වලින් විවිධ පැතිකඩ වලින් මුසාවම දේශනා කරනවා සෑම ස්ථානයකම. එනම් ප්‍රඥාවට සමවදී වඩින් නැතුව මේ මුසාව තුළ තියෙන විද්‍යාව අපට පේන්නේ විදර්ශනාව පේන්නේ මේක නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය පේන්නේ එහෙනම් ඉස්සෙල්ලාම අපි කළ යුතු කාරණාව තමයි මේ ධර්ම දේශනාව ධර්ම දේශනාවක් වශයෙන් ගන්න නැතුව කමඨාණක් වශයෙන් අරගෙන භාවනාවක් වශයෙන් අරගෙන ආයතන හය තුලින්ම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම මේ මුසාව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මේක කමඨාණක් වශයෙන් චිත්තානුපස්සනාවෙන් ක්‍රමානුකූලව නිරෝධ කරලා මේ මුසාවාදා වේරමණී සිකපදය ආයතන අයතුලින්ම ක්‍රියාත්මක වීම නවත්තලා ඒක තුලින් සමාධි කරවලා ප්‍රඥාවට සමවැදිලා ඊළඟට අපි ඊළඟ පියවරට යන්න ඕනේ. එනා මුසාවාදා වේරමණී සිකාපදයේ සමාදියාමි කියන සිකපදය ආරක්ෂා කරන ක්‍රමවේදය තමයි අපි දැන් සාකච්ඡා කළේ නිර්මාණයත් ඒක ආරක්ෂා කරන ක්‍රමවේදයත් ඒ කමඨාන වඩන පිළිවෙතත් අපි සාකච්ඡා කළා මේක තුළ පංචශීලයේ රකින්න පුළුවන් 84000ක් ධර්මස්කන්ධ රකින්න පුළුවන් මේ මුසාවාදා වේරමණී සික්ඛාපදය තුලින් චතුරාර්ය වටා ගන්න පුළුවන් පටිච්ච සමුප්පාදය වටා ගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හදන්න පුළුවන් එහෙනම් අන්ත තුනේ තියෙන ධර්මතාවය වටා ගන්න පුළුවන් මේක තුලින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න පුළුවන් මුසාවාදයේ කියන සික්ඛාපදයේ පාරමිතාව තුළින් බුදු වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ ගැඹුරු පැති අපි කතා කරන්නේ. එහෙම කතා කරන්න ගියොත් මේ කාලය විශාල වශයෙන් ගන්න වෙනවා. මේක සංකීර්ණ විෂයක් බවට පත් වෙනවා. එහෙනම් තවත් වනවාරයක් තුලදී මේ මුසාවාදා වේරමණී සික්ඛාපදය ගැන කතා කරන්න උනොත් තවත් ඉහළ මට්ටමක ගැඹුරු ධර්මතාවය කතා කරනවා. මේ මුසාවාදා සික්ඛාපදයට මොනවද කරන්න පුළුවන් මේ විඥාණයට? මේක රකින්න විඥාණයෙන් මේ ලෝකෙට මොනවද කරන්න පුළුවන්? එහෙනම් මේ මේක රකින්නාව විඥාණයෙන් මේ ලෝකෙට වෙන සේවාව මේ මුසාවාදා කියන සික්ඛාපදයේ තුලින් ශාසනයට වෙන සේවාව මේ කාරණා දැනගත්තාම අපට ඉතෙනවා මගේ ජීවිතයේ උත්තරීතර ධම්ම රත්නයක් මට හම්බුණා ඉදම්පි ධම්මේ රතනං පනීතං කියලා කියන්නේ මේ ධර්ම රත්නයට එන මේ මුසාවාදා කියන මේ ධර්ම රත්නයෙන් මේ ලෝක සත්‍යය මම නිවනවා ලෝකෙටම බණ කියනවා මමත් පිරිණිවෙනවා එහෙනම් ඒ තරම් වැඩ රාජකාරි කරන්න පුළුවන් දස පාරමිතා සම්පූර්ණ කරන්න පුළුවන් සිකපදයක් අපි කෙටි පුංචි විග්‍රහයක් කරනවා නම් මුසාවාදා වේරමණී සිකාපදේ රකින්න කෙනාට මේ ලෝකේ බොරු කරන්න බෑ. එහෙනම් එයා ආවේ නිවන් දකින්න නම් මිනිසත් භවයේ ලබාගත්තේ නිවන් දකින්න නම් එයා නිවනට අදාළ කටයුතු වල නිරත වෙනවා නම් කිසිම කෙනෙකුගේ ප්‍රාණඝාත වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. කාමයේ වරදවා නෙමෙයි. එයා නීතියානුකූලව ඇසිරෙන්නේත් නැහැ. හේතුව එයා ආවේ නීතියානුකූල බැඳලා කම්සප ලබන්න නෙමෙයි එයා ආවේ නිවන් දකින්න ඒ නීත්‍යානුකූල දේවලුත් නිරෝධ කරන්න එහෙනම් බලන්න එක පදයක් රකින්නකොට පංචශීලයේ රකින්න විදිය එහෙනම් පංචශීලයේ කැඩෙනවයි කියනකොට එයා ගැටෙනවා රැකෙනවයි කියනකොට ඇලෙනවා දැන් මෙතන ත්‍රිපරි වට්ටම් කියලා කියන මේ අන්ත තුන නැද්ද එහෙනම් අන්ත තුලේ ක්‍රමවේදය එහෙනම් මුසාවාදා කරනකොට කර්ම ගොඩ නැගිලා දුක ලැබෙනවා දුක ලැබීමට හේතුව මොකද සික්ඛාපදේ කැඩුනේ එහෙනම් සික්ඛාපදේ රකින්නකොට අන්න ඒ හේතුව හැදෙනවා හේතුව හැදෙනකොට මුසාවාදා නිසා ඇතිවෙච්ච කර්ම ඉවර වෙනවා දුක ලැබෙන්න චතුරාර්ය සත්‍ය මෙතනින් අවබෝධ වුණා නේද එහෙනම් මුසාවාදා කරන කෙනෙකුට තව කෙනෙකුගේ ප්‍රාණය හොරකම් කරන්න බෑ බඩමුට්ටු හොරකම් කරන්න බෑ තවත් කෙනෙකුගේ ජීවිත නාස්ති කරන්න බෑ තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න බෑ කම්සප ලබන්න බෑ බොරු කියන්න බෑ නිවනට ප්‍රමාද වෙන්න බෑ එහෙනම් එයා අප්‍රමාදව නිවනට මිනිසත් භික්ෂවේ කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. එහෙනම් ආයතන අයතුලින්ම බොරුව වෙනවා ඒ ආයතන හයේම බොරුව හදන්න නම් එයා හැම මොහොතෙම චිත්තානුපස්සනාව වඩන්න ඕනේ. 100න් ඉන්න ඕනේ. එහෙනම් බොරුව නොවෙන්න 100න් ඉන්නකොට සතර සටිපට්ඨානේ වැඩෙන්නේ නැද්ද? එහෙනම් මුසාවාදා වේරමණී සික්ඛාපදයේ තුලින් සතර සටිපට්ඨානේ නිවනට ඒකායන මග්ගෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සතර සටිපට්ඨානෙන් රාත් වෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. එහෙනම් එයා සෑම මොහොතකම එයා 100න් ඉන්නකොට ආයතන අයට ගෝචර වෙන සංඥා සංස්කාර ධර්ම පිළිබඳව 100න් කටයුතු කරනකොට එයාගෙන් කවදාවත් අකටයුත්තක් වෙන්න 80කින් කටයුත්තක් නිර්මාණය වෙන්න එහෙනම් එයා 100 වඩන චිත්තානුපස්සනා වඩන සෑම මොහොතක් තුළම විද්‍යාවෙන් ජීවත් වෙන පටිච්ච සමුප්පාදයේ අයිතිකාරයා බවට පත් වෙනවා. අසීය ඇති වුණා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන ජාති ජරා භව දුක්ඛ ඇති වෙනවා. එහෙනම් මෙතන අවිද්‍යාව පාවෙලාගෙන් විද්‍යාව ඇති වෙනවා. චිත්තානුපස්සනාව පැය 24 පුරාම පවතින නිසා එහෙනම් මේ විඥාණයට පුළුවන්කම තියෙනවා මේ පටිච්ච සමුප්පාදයේ අයිතිකාරයා වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ අයිතිකාරයා වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අයිතිකාරයා වෙන්න සතර සතිපට්ඨානයෙන් නිවන් දකින්න එහෙනම් මුසාවාදයේ පිළිබඳව ධර්මස්කන්ධ 84 දක්වත් දේශනා කරන්න පුළුවන් ඒ තරම් ගැඹුරු සිකපදයක් තමයි මේ මොහොත වෙනකොට අපි ශ්‍රවණය කරලා නිමා කරලා තියෙන්නේ එහෙනම් මේක විශාල ධර්ම රත්නයක් මාගේ ජීවිතයට ලැබිච්ච උත්තරීතර අමිලෝ මාණික්යක් වශයෙන් මේ සිකපදයේ අද ඉඳලා අපි ආරක්ෂා කරමු සෑම තප්පරයක් ගානේ මේ ධර්මයේ නැවත නැවත මෙනෙහි කරලා ආයතන ආයතුලින් අපගේ මේ මුසාව කියන මායයට අතුල් වෙන්න ඉඩ නොතබා සෑම මොහොතම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පරම සත්‍යෙන් ජීවත් වෙලා මේක කමඨාණක් වශයෙන් වඩලා භාවනාවක් වශයෙන් සම්පූර්ණ කරලා මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරගෙන මේ ඊතර කාලය තුල මේ කමඨාණ ධර්ම දේශනාව කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවීමට අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාවෙන් කමඨාණෙන් මේ අවබෝධයෙන් අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි